දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න ඕන එකක්. භාවනාවේදී මනෝකය උඩට යයි. ශාලාවල් වල උඩ පාවෙනවා. ඒ වගේම සුවයක් තියෙනවා. මේක හොඳ නරකද කියලා ඉතින් හොඳ නරක දෙකක් ලෝකේ නැහැ. ඉතින් මේ යන මාර්ගයේ කෑලි විතරයි මේවා. සමහරව මෙහෙම තැනක් ආපු ගාම මේකට වත් වෙනවා. ලොකු දෙයක් හම්බ වුණා කියලා. ඒකම ආපහු වැටෙන්න හේතු වෙනවා. මෙන්න මේවායි තෝරා ගන්න ඕනේ මේවා හැම එකක්ම විමර්ශනය කරගෙන යන්න ඕන කාලයක්. මොකද අපි අතින් අල්ලගෙන ගෙනියනවා වගේ නිවන් දක්වන්න මේ කාලේ කවුරුවත් නැහැ. යම් කිසි ආචාර්යවරයෙක් හලාතුරකින් හම්බ වුණොත් බණක් දහමක් අහලා තීරුම් අරගෙන ඊට අනුකූලව නිවන් මඟ පාදාගෙන යන්න ඕන. ඒකේ ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මෙහෙම ටිකක් වුණා නම් මේ විමර්ශනය කරලා භාවනා කර කර ඉන්නකොට මනෝකය උඩට යනවා දැවුණා. පාවිලා ඉන්නා වාගේ දැනුණ හරි සුවේකුත් දැනුණා. එබඳු මගේ කාම අදහස් කොහොමද? මට එන තරහ එහෙම කොහොමද? අර දැනෙන එකේ උද්දාමේ පැත්තකින් තියලා එහෙම එහෙම දැනෙන මට එන කාම අදහස් එහෙම කොහොමද? තමා අවංකව ඒ ගැන හිතලා බලන්න ඕනේ. මට තරහ එන ගතිය එහෙම කොහොමද? කවුරු හරි මට බැන්නොත් ගැහුවොත් මෙන්න මෙහෙම නින්දාවක් කළොත් එහෙම මට මොකද ඉන්නේ අදහස? අන්න ඒ වගේ තම තමන් හිතලා බලනකොට තේරෙනවා තමන්ගේ මානසික தත්ත්වය. ඊළඟට බලන්න ඕනේ දැකලා මොකද්ද බලන්නේ? මනෝකාය උඩට ගියාද නැද්ද කියලා විමර්ශනයක් කරන්න ඕනේ. මනෝකාය උඩට ගියා නම් ඒ මනෝකාය මේ කය වාගේම කයක්. ඒකලත් ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහයක් තියෙනවා, දිවක් තියෙනවා. ඒ වගේ මේ ඉන්ද්‍රියන් වාගේම සියලු අගවසකින් පූර්ණයි. හැබැයි මේ මනෝමය වශයෙන් හටගත්ත සියලු අංගපසංගයෙන් පූර්ණ ශාරීරියකින් තමයි උඩට යන්නේ. ඒ මේ එහෙම එකක්ද? එහෙම එකක් නම් ඉතින් උඩට ගියාට පස්සේ පල්ලෙහා තියෙනවා පේන්න ඕනේ. එහෙමත් පේනවාද? එහෙම නැත්නම් පොඩ්ඩක් අහනවා හොඳට බොන මිනිහෙකින්. උඹට අඩියක් එහෙම වදිනකොට කොහොමද දැනෙන හැටි කියහම බලන්න. ඒකත් කියනවා මං ටිකක් වෙලා බිබී ඉන්නකොට නිකන් උඩට ගියා වගේ දැවුණා. තා වෙලා ඉන්නවා වගේ තමයි ඊට පස්සේ මටත් දැන් හරි සුවයි. දෙන්න පුළුවන් ඔහොම උත්තරයක්. ඒකේ අත්දැකීම් තියෙන බීමල් බීලා හිටන් හිටපු මිනිහාගේ අත්දැකීමෙත් ඕක තියෙනවා. ඉතින් මෙයා පරීක්ෂණ කරන්න ඕනේ තම තමා. මේක වලෝකාය කියලා එකපාර නිගමනය කරන්න එපා. ඒ නරක පැති වයිතරක් නෙමෙයි හොඳ පැති වල වෙන්න නරක පැති වල දෙපැත්තෙමත් ඔහොම මේ ශාරීරියේ ඇති වෙන්නා වූ වෙනස්කම් ඇති වෙනවා. භාවනා නියෝගියෝ ඉන්නකොටත් ඒ බුද්ධිලාගේ ඇති වෙන්නා වූ යම් කිසි හෝමෝන ක්‍රියාකාරීත්වයක් වීම නිසා මේ ශරීරයේ පාවිනා වාගේ දකිනවා සුව දැයිනවා ආකාශයට ගියා වාගේ දැයිනවා එහෙම ස්වභාවය එනවා ඒ වගේම මේ මත් වෙන්න දේවල් ගත්තාමත් මත් පෙති වර්ග ගත්තාමත් ඒ තත්ත්වයේපත් වෙනේ හෝමෝන නිකුත් වෙනවා එතකොටත් එහෙම දැයිනවා ඉතින් මේවා එකක් යන්තම් දැයෙන්න පළියට ගත්තාම ඔක්කොම හරි කියලා හිතන්නේ නැතුව මේ හුඟාදුර විග්‍රහ කරන්න ඕනේ තව සමහරලාට හීන වේනවා වගේ විවිධාකාර භූතයේ අමනුෂයේ පේන්න වෙනවා ටිකක් කල් යනකොට මෙහෙම මොන ගා මට දිවස් පහල වුණා මත් දැන් ඔක්කොම හරි චතුර්ථ ධානය ඉන්න බෑ දිවසෙන්න එහෙම ධානයක් මට ඇති කියලා මේ જાතියව හිතන්න යන්නේ නැතුව ඒවා විමර්ශනය කරන්න ඕන ක්‍රම දෙකක් තියෙනවා Tamanට හොඳට Tamanගේ මනස පාලනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන බව පේනවනම් ඒවා එහෙමමද ඒ මනෝකාය කියන්නේ කොහොමද කියලා දන්න කෙනෙක්ගෙන් අහලා බලලා මට ලැබිලා තියෙන එහෙම එකක්මද නැත්නම් යම්කිසි මානසික වශයෙන් දැයින හරියක් විතරද මෙන්න මෙහෙම එකින් එකට විමර්ශනය කරලා බලන්න ඕනේ ඒ වගේම යම්කිසි අය හරියට දෙවියෝ පේන අය ඉන්නවා ඒ කාලේ බ්‍රාහ්මයාත් ඇවිදින් කතා කරන පෙලක් අයට හැබැයි බ්‍රාහ්මයා කියන්නේ කේබදු කෙරෙද්ද දේවතාවෝ කියන්නේ කොහොම අයද ඒගොල්ලන්ගේ දිවස් කොහොමද ඉතින් ඒව ගැන අහලවත් දැකලවත් නැති අය සමහරලාට භූතිය කියන ගැඩවලටත් ඔහොම රැවටලා හිටන් තමා මුලාවටපත් වෙනවා ඒ නිසා මේ භාවනා කරන වැඩවලදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. පරිසං වෙලා හිටන් Taman නොදන්න දේවල් Tamanට පේන්නේ නැති දේවල් අහලා බලන්න ඕනේ. එකපාරක් අහනකොට පැත්ත පලාතින් නැහැ පැනලා යනවා රවට්ටන්න ආපු අය. මම අහවල් දෙයියෝ. බොහොම හොඳයි. ඔබතුමාට දිවසක් එහෙම ඇති නේ. ඉතින් කියන්න දෙයක් නැහැ නේ. පුන්නේ ඉදියෙන් හම්බෙන්න එපා. දැන් කියන්නේ කර ගේ ඇතුලේ කවුද ඉන්නේ කියලා. මං අඳුරනායි මේ ගමේ ඉන්නේ. මං තාමර ගේ ඇතුලේ කවුද කතා කරනව හැන කවුද කියලා බැලුවේ නැහැ දැක්කේ නැහැ. ඔබතුමාගේ දිවසින් කියන්නේ කවුද කියලා ලංකාවෙන් එහෙම දන්නවනේ. කියන්නකෝ බලන්න මං ඊතර ගිහින් බලන්න. ඒක හැබැයි නම් ඔබ වහන්සේ ඔබතුමා ගැන මම යම්කිසි විශේෂ ගරුත්වයකින් මං වැදගත් කෙනෙක් කියලා සලකන්නේ. ඉතින් මට ওই පොඩ්ඩක් කියා දෙන්න. අර භූතය ආයුධයෙන් ගාපලා උන් අන්දේ වාගේ. උන්ට මෙතන ඉඳලා ගෙයි කතා කරන්නේ කවුද කියලා කියන්නවත් බෑ. එහෙම හැකියාවක් නැහැ. නමුත් බොහොම පඬිතකමට එනවා මොකද මාන්න අපේ මනස මාන්නේ ඉදිමිලා ඉන්න බව උන්ට දැවුනහම උන් ඇදලා තව ටිකක් ඒකට හන්තට්ටු දෙනවා. දීලා මුලාවටමපත් කරනවා. ඒ නිසා මෙවන් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල තමන් හරියට ධර්මානුකූලව අවශ්‍ය කරන දහම් ක්‍රමේ බලන්න ඕනේ. ඒකද මේ සිද්ධ වෙන්නේ. වෙන එකක්ද සිද්ධ වෙන්නේ. මේ ආදි වශයෙන් විමර්ශනය කරන්න ඕනේ. මේ රාජි බලන්න ප්‍රථම අධ්‍යයනයටපත් වුණා නම් සවිතක්ක සවිචාර කියන්නේ තමන් ගත කර්මස්ථානේ. ඒ කර්මස්ථානින් පිට තමන්ගේ මනසේ යන්න බෑ. ඒ වගේම ඒක හරි විවේකයෙන් දැයිනවා මේ ලෝකේ අත්හැරපු නිදහස් විවේකයේ තමන්ට දැයිනවා. අන්නේ විවේකයේ තමා තුළ දැයින එකක් නිසා කවුරුවත් පෙන්වන එකක්වත් ගෙනියන එකක්වත් නෙමෙයි. ඒකේ සුඛේ තමන්ගේ කයට දැයිනවා. ඒකාග්‍රතාවය කියන්නේ කොහොමවත් විසි වෙන එකක් නෙමෙයි අති නිශ්චලයි. ඒක තමා තුළ ශාරීරිය තුළමයි දැයින්නේ. මෙන්න මේ සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ මෙතන තියෙනවාද කියලා විමර්ශනය කරන්න. ඒ ධානාංග පහත් මෙතන නැහැ කියලා පේනවා නම් තව ප්‍රථම ධානයවත් නැහැ කියලා නිගමනය කරගන්න. ඊට ඉස්සෙල්ලා පේන විවිධාකාර පුංචි පුංචි කෑලි තමයි මේක තේරුම් අරගෙන කර්මස්ථානයේ හොඳට අදහස තේරුම් වලා මනසේ කර්මස්ථානයේ වඩන්න ওই පිට මොනවත් හිතන්න යන්න එපා. ඉතින් එදෙන්ට ආවනම් ඊට පස්සේ දකින්න. සවිතක්ක සවිචාරා තියෙන බව පේනවා. ඒකේ විවේකයක් හරි විවේකී බව පේනවා. විවේක සුවේ දැනෙනවා. ඒ වගේම මානසිකත්වයේ හොඳ ඒකාග්‍රතාවයෙන් පවතිනවා. පාලනය කරගන්නත් පුළුවන්. බලට අදිස්ථාන කරගත්තොත් පැයක් හරි ඉන්නත් පුළුවන්. එහෙමත් වැටහෙනවා නම් ඊට පස්සේ ඉතින් මේ කර්මස්ථානයේ නොවලා ඉන්නකොට කොහොමද වඩනකොට කොහොමද? කර්මස්ථානයේ වඩනකොට Tamanටම තේරෙන්න පටන් ගනී. මේ කට හෙල්ලෙන එකත් වදයක්. මේ වචනය වචනයක් වචනයක් පහසා පදින් පදින් කියවෙන එකත් වෙහෙසක්. මේ ඔක්කොම අත්හැරලා නිශ්චල වුණාම විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයි අදි නිශ්චලතාවයයි කොච්චර බලවත්ද? ඒක ඊට වඩා විශේෂයක් තියෙනවා. හැබැයි ශරීරයෙන් පිට නෙමෙයි. ඒකත් අභ්‍යන්තරමයි. අන්න එහෙම බැලුවහම ඉදින්ට ආවන දකින්න ද්විතීයි අධ්‍යයනයට ඇවිත් තියෙනවා. දැන් ඔක කාටවත් කියන්න පඬිතකමට එහෙම යන්න එපා. තමන් විතරක් තේරුම් වරින්න මග වඩා ගන්න. ඊට පස්සේ තෙනේ මේ නිතරම ශාරීරියේ මූණට දැයෙන වෙනසක්. ශාරීරියේ ඉපිලී යනවා. මේ නිදහස් ස්වභාවය මතුවෙනකොට ඒ ප්‍රීතිය බව වැටහෙයි. මුළු ශාරීරියේ සුවයෙන් පිනා ගිහින් තියනවා වැටහෙයි. ඒ සුඛේ බව තේරෙයි. අදි නිශ්චලතාවයකින් ශාරීරිය හොල්ලන්නවත් දඟලන්නවත් එහෙම එකක්වත් අවශ්‍ය නැති හැටියේද එහෙම අමාරුවක් කිසි දෙයක් නැති නිශ්චලතාවයක විවේකයේ දැනේ ඒකාග්‍රතාවයේ වැටහි ඒ වැටහෙනකොට දකින්න ද්විතිය අධ්‍යානයේ ස්වභාවය ඕකයි කියලා. ඉන් ධානයේද ධාන සමාපත්තියද මේ ලැබුණේ කියලා ඒකත් වෙනම තෝරා ගන්න. ඒ වැටෙන తත්වයේ අධික බලවත් වුණාම බාහිර ලෝකේ හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. කවුරු මොනවා කතා කරත් එහෙම එකක් දන්නේත් නැහැ. මොකද තනිකර මනෝද්වාරයේ විතරක් ක්‍රියාත්මක වෙනවා සමාපත්තියේදී. ධානයේ කියන එක ඊට වඩා බාලයි. ඒක නිසා හතරින් පතර පංචද්වාර චිත්ත වීදි ගමන් කරලා ඒ වේ ක්‍රියාකාරීත්වයත් එන නිසා ධානයක් දැනෙනවා. බාහිර ශබ්දවත්දත් ඇහෙනවා ටික ටික. ඇහුණා කියලා අනේ ධානයක් නෑනේ මට කියලා හිතන්න එපා. යෝගී කියන ලකුණු තියෙනවා නම් ධානයේ තියෙනවා සමාපත්තියට මෝරලා නෑ. ඒක පස්සේ හරියනවා. ප්‍රගුණ කරගත්තා. ඉතින් මේ ක්‍රමයේ ගියාට පස්සේ දකින්නවා අර ප්‍රීතියත් අහ කරපන් සුඛයයි ඒකාග්‍රතාවයයි කියන දෙක විතරක් තියෙනවා. හරියට විශාල නිදහසක් දැයිනවා. හැබැයි පාවෙලා කොහෙවත් යන්නේ නැහැ. ගියොත් හරියන්නේ නැහැ. ගියොත් බාහිර දෙයක් වෙන්නේ. යන්නේ නැතුව තමා තුළම ඉන්නේ. ඒ කීයව නිශ්චලව. ඒ නිදහසට සමවැදිලා පුරුදු වෙන්න ඕන. අන්තිමට තනිකර ආකාශයක් මැද්දේ ආලෝක කදා නිශ්චලව තියනවා වගේ. ආකාශයක් මැද්ද කියලා වෙන්නේ පස්සේ. ඉස්සෙල්ලා ආලෝක කදක් නිශ්චලව තියනවා වගේ දැනේ සමුන් හිටපු ඉරියව්ව තිබිච්ච සැන. ආවත් නැගිලා වැටෙන්නේ නැහැ. නමුත් ඉඳගෙන හිටියද හිටගෙන හිටියද අත මෙහෙම තියා හිටියද ඒකක්වත් දැයෙන්නේ නැතුව ගිහිල්ලා. තනිකර ආලෝකයක් නිශ්චලව තියනවා කියලා වැටහි. කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් දැනෙයි. ආකාසානන්තයද අරමුණු වෙන්න හේතු තියනවා නම් එහෙම. අනන්ත ආකාශයක් මැද්දේ වාගේ වැටහි. හැබැයි ඒ තව බාහිර දෙයක් එක්ක සම්බන්ධයක් නැහැ. ඔය ඒකාග්‍රතාව විතරක් තියෙන වෙලාවට නැහැ උපේක්ෂා ඒකාග්‍රතාවයි. මෙන්න මෙතෙන්ට ආපුවාම තමයි හොඳට කල්පනා කරන්න පුළුවන් අන්න ඊට පස්සේ ඕනනම් ඕනකමක් තියනවා නම් පුළුවන් සවිතක්ක සවිචාර ගන්න පුළුවන් ඒ කියන්නේ අව්‍යාපාද අවිහිංසාන එකම් සංකල්පනා ඒ වරන් ඕනනම් කල්පනා කළ හැකි තමන්ගේ පෙරභාවය ගැන අනික් කෙනෙකුගේ පෙරභාවය ගැන කල්පනා කරලා බලන්න පුළුවන්. හැබැයි කාටවත් හිංගි හිංසාවට නෙමෙයි. යම් කිසි වැදගත් මේ ලෝකේ හැටි දැනගන්න ඕනනම් අනිජ දුක නැත ලෝකේ හැටි, පින්පව් කරපු අයට ඵල දීලා තියෙන හැටි, පාප කර්මයන්ට පාප විපාක ආපු හැටි පුණ්‍ය කර්මයන්ට පුණ්‍ය විපාක ඇදිලා මැරෙනකොට උප්පත්තියට ඇදිලා එක ගිහිලා ඊළඟ පටිසන්ධියේ ලැබලා ඒ තැඟ උපදිච්ච හැටි ඕන්නම් බැලිය හැකි. ඉතින් එහෙම පුළුවන් වෙයි. අන්න ඒකට කියනවා අර ඉස්සෙල්ලා කිව්වා పూర్වේ නිවාසානුසය ඥාන චිතෝපාත් ඥාන පහල කරලා ආශ්‍රාක්ෂය කරත් ඥානෙ පහල කරගත්තලා පස්සේ තමන්ගේ වැඩේ ඉවරයි. තමන්ගේ වැඩේ ඉවරනාට පස්සේ කල්පනා කරලා බැලුවොත් දැන් ඉතින් මම මොකද්ද කරන්නේ මේ ලැබිච්ච හේවේ. මොනවා කරන්නේ? අර ඊට ඉස්සෙල්ලා තිබිච්ච උඩ පැනලා යන්න හිතිච්චා එක එකලාගේ ඔළුවේ ඇඟ ඇතුළේ රිංගන්න හිදිච්ච එකක්වත් දැන් නැහැ. අරයාගේ ළේද බලන්න පුළුවන් මට මෙයාගේ ළේද බලන්න පුළුවන් ගිහි රිංග ගන්න පුළුවන්. ඕවා හිදිච්ච එකක්වත් නැහැ. යථාබෝධිය ලැබුණාට පස්සේ. මොන විකාර දේවා කියලා හිතෙන. Tamanටම තේරෙයි. ඉතින් ওই ක්‍රමයට ඇතුළේ හරියට වරද්දා ගන්න නැතුව මේ මාධ්‍ය අනුගමනය කරගෙන යන්න පුරුදු වෙන්න. මෙහෙම දෙයක් දැනුණ ගාම මනෝ කායද ගියේ නැද්ද කියලා එකපාර නිගමනය කරන්න බෑ. මනෝ කාය කියන අර විදිහට පේනවා ඇහෙනවා ඔක්කොම තියෙනවා බාහිර ලෝකෙ ගිහිල්ලා යන්න පුළුවන්. ඒක ලබන්නේ චතුර්ථ ධානයේටපත් වෙලා හිටන් චතුර්ථ ධානයෙන් හරියට පිහිටියට පස්සේ ඊට පස්සේ අර කියන මනෝමය 이르දි කියන අවස්ථාවක් තියෙනවා අවිඥා ලබන්න. අවිඥා වාදක චතුර්ථ ධානයේ ප්‍රගුණ කරනකම් ඕවට වහින්නත් එපා. ඒවට නිදැල්ල යන්න ඉඩ අරින්නත් එපා. එනනම් එහෙම ඊට පස්සේ කොහේ යනවද මොනවා කරනවද Tamanටම තේරෙන්නේ නැති වෙයි. එහෙම කටයුතු කරගන්න.